ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ආනාපාන සති භාවනාවේ අධ්‍යක්ීම් ඉදිරිපත් කරමි. භාවනාව කරගෙන යන විට දිග හුස්ම රැල්ල කෙටවීමත් ඒ සමග තනි ඉරක් වශයෙන් තිබූ හුස්ම රැල්ලේ හුස්ම රැල්ල කොටස් වශයෙන් කැඩි කැඩි හැම අතටම විසිරී යෑමත් ඉන්පසුව තුනී වී යාමත් සිදුවේ. එවිට ගතසිත දෙකේ විශාල පහසුවක් දැනුණද ඒ සමාධිය නොවන බව අවබෝධ වනුයේ නොයෙකුත් විකාර සිතුවිලි සිහින්ව පසුබිමේ ගලා යන බැවිනි. මෙම අවස්ථාවේදී ශබ්ද ශබ්ද ඇසේ. නමුත් ප්‍රතිචාරයක් සිතින් නොදැක්වේ. මෙසේම බොහෝ වේලාවක් සිටිය යුතුයද? එවිට එපා වීමක් දැනේ. නැවත මුල සිටම ඝනවට දැනෙන හුස්මට යා යුතුයද? සුවපත් වේවා. ඔය තමයි අර අමාරුවෙන් අයින් කරගත්ත ආතතිය නැවත අවශ්‍ය නම් කෙලස් ඕනේ නම් එහෙම නැත්නම් අසහනෙපත් කරගන්න ඕන නම් ආය තොංගාල මැනලා ආනපාන ටිකක් ගෙනත් දාගන්න. මේ පිරිසුදු කරගත්ත භූමියට ආය වසුරු හෙලා ගන්න පුළුවන්. ඒක තමයි අපේ හිත දෙන එකම ඔපිනියන් එක. නිකන් ඉන්නකොට නිකන් පාළුයි පාළුයි වා. ඒ නිසා යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා නිකන් ඉන්නකොට වන්දනා ගමනක් දාගන්න. ඉතින් භාවනා කරන්න ගියාමත් මේ තාම ආයාසයෙන් මේ කෙලෙස් නැත්තනකට ගියාට පස්සේ අර කට් මේ මේ කුඩැල්ල කොට්ට උඩ තිබ්බට පස්සේ වගේ උට හරි අප්සෙට් කොට්ට උඩ ඉන්නකොට උට ඕනේ කරන්නේම තෙතමනියක් ඕනේ කරන්නේම අඳුරක් ඉතින් කුඩැල්ල වගේ තමයි ඉතින් ඒ නිසා මේක තෑග්ග දෙන්න පුළුවන් තෑග්ග බාර ගන්න ඉතියකට බේතක් නැහැ ඒ කියන්නේ එයා භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ ඉතින් ඒක ආරම්භකයේදී අපිට ඇත්තෙන්නේ නැහැ. ආරම්භයේදී අපි දන්නේ මේ වගේ තැනකට යනවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකට දැනගන්න තියෙන අපේ හිත හැම වෙලාවෙම කෙලෙසයක් ගන්න පැත්තට තමයි ඔපිනියන් දෙන්නේ. ඒ නිසා මේ වගේ වෙලාවට සාකච්ඡා කරලා ඒ එතන ගිය උත්තරමෙන් වහන්සලා කොහොමද වැඩ කටයුතු කරන්න කියලා ඔය ත්‍රිපිටකයේ තියෙන හරිය ටික තමයි තියෙන්නේ. ඒ නිසා මේ සෝදා පිරිසුදු කරගත්ත භූමියට පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල වෙන්න එපා. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද කියලා අහන කියන් තියෙන්නේ නික්කං හිටපන් කිය. ඒක තමයි අමාරු දේ. මොනක්වත් නොකර නිකන් ඉන්නවා කියලා කියන්නේ මමත් නෑ, මාන්නෙත් නෑ, තෘෂ්ණාවක් නෑ. නමුත් ඒක හිත බාර ගන්න ඒක පරාජයක්. පසුබෑමක්. ඒ නිසා මොනවා හරි මේකට කරන්න ඕනේ කියලා නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගාබල්ලා බම්පෙස්සන් කියලා මුන්නව හරි වැඩක් පටන් අරගන්න. ඉතින් ඒක දිහා බලන්න අපි මේ විදිහට භාවනා නොකර ඉන්න වෙලාවේදී මේ වගේ ඔපිනියන් මේ වගේ චේතනා අදිත්‍යාන අබිනිවේෂ කෝටි ගාණින් මතුවෙනවා කවදා ගෙවලා නිම කරන්නද කියලා. දැන් මේ අඩු කරන අඩු කරන ගියාට පස්සේ පේන එක ඇහැට කුණ වැටෙනවා වගේ පේනවා. අපිට කියන්න පුළුවන්. ඒ අපේ ගුණයක් නිසා නෙවෙයි සරුවච්චන් ආශි ගුණේ නිසා. ඒ උනත් එච්චර පිරිසුදු කරලා තියෙද්දි තාම සැකයි. සුද්ධ පිරිසුදුකමේ මේ හම්බෙච්ච එකේ ඉන්නවද? නැත්තම් කයියෙන් හුස්ම ගන්නවද? එහෙම නැත්තම් මම මෛත්‍රී භාවනා ටිකක් කරනවද? එනතන අනිච්ච දුක්ඛ නැත්තම් මොනවා හරි දාගන්නවද කියන එක අහන්නේ. දාගන්න එකට කියනවා සංකර සංකිලේශ කියන පද දෙක බුදුහා. කෙලස් කියන්නේ ඒක තමයි. මේක සංකර කරනවා සරල භාවයේ සංකර කරගන්නවා. නික්ලේශී භාවයේ සංක්ලේශ කරගන්නවා. එතකොටම මම යනවා. එතකොටම මාන්න එනවා. එතකොටම තෘෂ්ණාව එනවා. අර නික්ලිෂි භාවයේ අර සරල භාවයේ ඒක නැහැ. එතකොට පාළුව දැනෙනවා. ඉතින් අද මේ වගේ නගරයක ගත්තොත් ඒ පාළුකම නැති කරන්න කොච්චර රෙක්‍රියේෂන් තියනවද? කොච්චර જાති තියනවද කෙනෙකුට මේ මට පාළු නම් එන්න අපි ගාවට කියලා. වෛශ්‍යාගාරවත් වෛශ්‍යාගාර වාගේ. ඕක තමයි අපි මේ ලංකාවත් ගෙනියන්න හදන්නේ ඔතෙන් තමයි. දිනු කරනවායි කියලා යටිතල පහසුකම් දෙනවයි කියලා සංනිවේදන ක්‍රම දෙනවයි කියලා ලංකාවත් ඔතෙන් ගෙනියා ගත්තොත් අපි අපුඩි ගහලා ෂෝක් වැඩේ නිකන් ඉන්න බා කොහොම කොහොම හරි ගහපල්ලා වෙස්සන් කියලා ඉතින් අනාගෙන සංකර කරගෙන ඉන්නවා ඒ මොකද අපිට පාළුවක් නෑ දැනෙන්නේ කම්මැලිකමක් දැනෙන්නේ නීරසකමක් දැනෙන්නේ ඒ වෙනුවට මේ අත්තිගාර පමණින් කෙලස් තියෙනවා. ඉතින් මේක තීරුම් අරගන්නකොට බය ඇති වෙන්නේ අපි මේ භාවනා නොකර සතිය නොකර ගත කරන ජීවිතේ අනුන්ට කොච්චර අදහස් කවලා තියනවද ඔපිනියන් දීලා තියනවද අපි ටොං ගානේ මේවා තියනවද ඒකට පොහසත්කම කියලා නේ දාලා තියන්නම යමක් කමක් කරන්න පුළුවන්කම කියන්නේ පොහසත්කම කියන්නේ ඉතින් පොහසත් දෙට මේ නටන්නේ. ඒක නිසා මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා. පොහසතෙක් ස්වර්ගයට යනවා කියන එක ඔටුවෙක් ඉදිකටු විලකින් යන්න හදනකොටදී අමාරුයි කියලා. මොකද පොහසත් වෙන්න වෙන්න සංකීලස ක්‍රම වැඩි. පොහසත්කම කියන්නේ සංකීලස ක්‍රම ටිකක් විතරයි. ඒ පොහසත් කෙනෙකුට සංකීලස නැති තැනකට යන එකත් කරදරයක්. ඒකත් මායිත එකක්. මගේ ඒකත් මහා අභියෝගයක්. මොකද මේ මුළු ලෝකෙම ඒකට යද්දිම කොටේ මේක නැති තැනකට යන්න හදන්නේ කියලා. ඒ නිසා මේ වගේ වෙනකොට එක්කෙනෙක් එහෙම කරලා ධර්ම සාකච්ඡාට ආයිලා මේව සාකච්ඡා කරනකොට සිහිබුද්ධිය ඇති කෙනාට ඒක ලොකු ප්‍රස්තාවක් වෙනවා. අපි මේ වගේ තැනක් හිතලා තියෙනවද ජීවිතේ කවදා හරි වුණොත් අපි මොකද්ද කරන්න ඕනේ අනේ සරුවච්චන් වහන්සේ නොහිටියානම් අපි කොච්චර අනාථද අපි කොච්චර අසරණද ඉඳලා කියලා තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා. ඉඳලා මේක කියලා තියෙද්දිත් අපිට මේක අපිට කියලා දීලා තියෙනවද අපේ ගුරුවරු? අපිට මේක කියලා දීලා තියෙනවද අපේ ආදරණීය අම්මලා තාත්තලා? අපිට කියලා දීලා තියෙනවද අපේ ආගමික නායකවරු? ඒගොල්ලෝ ඒක වසංගලා තමයි තු ටික කියන්නේ. ඒ ඒ හිතලා කරන එක නෙවෙයි. ඒව තමයි වංචනික ධර්ම කියන්නේ. ඒ නිසා මේකට යනකොට ඒවා සර්පෙක් ගැහව හැලෙන්න වගේ ටික ටික ටික ටික හැලෙන්න හැරෙනවා. ඒක නිසා මෙතෙන්ට ගියාට පස්සේ යේ ලෝකේ උපය උපාදානා චේතසා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ ආනාබිහිරත සංඥා. යමක් උපේති උපාදාන කරති අදිෂ්ඨාන කරනවා චේතනා කරනවා අබිනිවේෂණය කරනවා ඒ සියල්ලම අයින් කරන්න හිතා ගන්න. එතකොට සබ්බ ලෝකේ අනබිරත සංඥා ලෝකයේ සියල්ල විශේෂයි අභිරතියක් නැහැ කාමයක් නැහැ. මේක පේන්නේ සාමාන්‍ය සීදීනස ගැනීමක් වගේ. epistemological suicide කියලා කියනවා. එතකොට මොකක්වත්ම නැහැ. අපි ජීවත් වෙන්නේ අභිමතාර්ථයක් ඇති වෙන අදිෂ්ඨානයක් ඇති වෙන චේතනාවක් ඇති වෙන භාවනාදී බලනවා ඒක චිත්තක්ෂණයට හෝ කැළම නැති එකක් කරගන්න. අනේ ඉදාට තේරෙනවා අපි මේවා වැඩිමෙන් කරගන්න අකුසල් එහෙම නැත්නම් චේතනා ඩොං ගානින් මනින්න බෑ. ඒ නිසා ඒ නැත්තන්ට ගියාට පස්සේ සාපේක්ෂව පේනවා. ඒ වුණත් පිළිගන්න මේක 100%ක් නැති තැනක ජීවත් වෙන්න බෑ. පුළුවන් තරම් අඩු කරන්න බලන්න අඩු කරපු තරමට ආතතිය අඩුයි. අඩු කරපු තන්ට අසහනය අඩුයි. ඉතින් ඒ නිසා මම දන්නේ මේ ප්‍රශ්නේ ආපේ කරනට මම මේ කරපු විග්‍රහයෙන් ඉංගිය ලැබුණාද කියලා මං හිතුවේ නම් දුන්නයි කියලා. තේරුණයි කියලා හිතනවාද ලියපෙකනට?